දේශනාවලින් ධම්මසංගණිපකරණේ රූපකාණ්ඩයට අදාළව සබ්බන් රූපන් න හේතු අහේතුකම් හේතු විපයුත්තම් සප්පච්චයන් සංකතන් රූපී ලෞකියන් සාසවන් සංයෝජනීයන් කියන ධර්ම කාරණා විස්තර කරගන්නට යෙදුණා. ඒ සෑම ධර්ම කාරණාවකින්ම අපි කතා කරන්නට යෙදුනේ සබ්බන් රූපන් හේතු අහේතුකං ආදී කොටගත් ධර්මතා තුලින් අපි විස්තර කළේ රූපේ කියන තන යථාර්ථය දැක ගන්නට එහෙම නැත්නම් රූපය පිරිසිඳ දකින්නට අවශ්‍ය කරන නුවණක් ඥානයක් පහළ කරගන්නට අවශ්‍ය කරන ධර්ම කාරණාවන්. තව පැත්තකින් කිව්වොතින් පටිච්ච සමුප්පාදව ලෝකයේ දකින්නට පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන වැදගත් වෙන සුවිශේෂී ධර්ම කාරණාවන් අපි සාකච්ඡා කරගන්නට යෙදුනා පහුගිය දේශනා තුලින්. ඒ සෑම තැනකදීම අපි කතා කළේ රූපේ පිළිබඳ යථාර්ථය. අපි පුරුදු වෙලා ඉන්නවා හැමනම් මේ සංයෝජන යෙදෙන්නට එහෙම නැත්තම් නොඑක් නොඑක් ආකාරය අපි කතා කරපු ආශ්‍රව ධර්මතා හෝ සංයෝජන ධර්ම හෝ ලෝභ දේශ මොහ අලෝභ අධේ සමෝහ ආදී හේතු ඇතුළු කිසිම දෙයක් රූපේ නොයදෙන බව අපි සාකච්ඡා කරන්නට යෙදුනා. හැබැයි මෙතනදී වැදගත් කාරණයක් අපි අවධාරණය යොමු කරලා දකින්නට වෙනවා. රූපේ නොයදෙනවා කිව්වට පස්සේ අපි පුරුදු වෙනවා අපි කෙනකෙනාගේ හිත තුළ එහෙමනම් මේ හේතු ධර්මතා සකස් කරගන්නවා ඇති. සංයෝජන ධර්මතා සකස් කරගන්නවා ඇති. ආශ්‍රව ධර්මතා සකස් කරගන්නවා ඇති. එහෙම සකස් කරගෙන කෙනකෙනාගේ හිතට තුල ගොඩනගාගත්ත තැනකින් මේ ලෝකේ බලන්නේ දකින්නේ කියන තැනකින් අපි මේ ධර්ම කාරණා ඊට පස්සේ විග්‍රහ කරගන්න පුරුදු වෙනවා. හැබැයි මෙතනදිත් අපිට නොදන්නෝ වුණාට අපි වැටෙනවා ඒ කාන්තයකට. ඒ අන්තය තමයි කවුරු හරි කෙනෙක් එහෙමනම් මේ ආශ්‍රව ධර්මතා හදා ගන්න හරි සංයෝජන ධර්මතා හදාගන්න හරි හේතු ධර්මතා හදාගන්න හරි කෙනෙක් ඉන්නවායේ කියන තැනකට අපිපත් වෙනවා මෙන්න මේ කාරණාව නිසා. එහෙනම් අපි දකින්නට ඕන කෙනකෙනා හිතේ හදාගන්නවා කියන කාරණාව ගත්තොතින් ඒකත් අපි නැවත යනවා ඒක අන්තයකට කොහොමද හේතු ප්‍රත්‍යයෙන් යමක් ගොඩනැගෙනවා කියන තැන ඉඳලා අපි කතා කරනකොට අපිට විපාක හේතු ටික අමතක වෙලා ගිහිල්ලා අපි සම්පූර්ණයෙන්ම විපාක වශයෙන් ගෙන දෙන සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ෂා වේදනා කියන තුන් වේදනාවන් අමතක කරලා ඒ වේදනාවන් පැත්තක තියලා සුඛ දුක් උපේක්ෂා ආදී කොටගත් ධර්මතාවය අයින් කළා දාලා එමනම් රූපේ කිසිම හේතු ධර්මතාවයක් නැහෙනි. එමනම් රූපේ තුල කිසිම සංයෝජන ධර්මයක මොකක්වත් නැහැ. එවනම් මේ ඔක්කොම හිතෙන් හදන ධර්මයක් කියලා අපි උත්සාහවන්ත වෙනවා එක තැනකදී පුජ්‍යල දෘෂ්ටිය තුල ඉඳලා මේ හිතෙන් හදන එක නවත්ත ගන්න ඕනේ කියන තැනකට ඇවිල්ලා කතා කරන්නේ. හැබැයි හිතෙන් හදනවා කියනකොටම නැවත පුජ්‍යල දෘෂ්ටියට අහු වෙන බව පටිච්ච සමුප්පාද න්‍යායෙන් බැහැර වෙන බව අපි දකින්න ඕන. මොකද පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාපච්චා සංඛාරා කියලා පෙන්නලා තියෙනවා මිසක් මම පච්චා සංඛාරා කියලා පෙන්නලා නැහැ. මම විසින් සංඛාර හදනවායේ කියන විග්‍රහයක් පටිච්චසමුපාද න්‍යාය කොතනකවත් පිළිඹිඹු වෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳින් දකින්නට ඕන අවබෝධ කරගන්නට ඕන කාරණාවක් තියෙන වැදගත්ම කාරණාව තමයි කවුරුවත් විසින් මේ ක්‍රියාවලිය කරන එකක් නෙවෙයි. දැන් එතකොට අපිට හිතෙන්නට පුළුවන්කමක් තියෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියපු ධර්ම කාරණාව වැරදි විදිහට වටහාගෙන එහෙනම් කවුරු කවුරු හරි මේක ඇතුලේ ඉඳගෙන සංකල්ප ගොඩක් හදනවා ඒ හදාගත්ත තැන ඉඳලයි මේ ලෝකේ දකින්නේ කියලා. දැන් අපි මෙහෙම හිතමුකෝ මේකට අපි උපමාවක් ගන්නකොට හිතන්න පුළුවන් හේතු ප්‍රත්‍යයෙන් යෙදෙන ධර්මතාවයක් විදිහට අපි කතා කරනකොට අපි හිතමු උපමාවක් විදිහට අපි ගමු අසූචි ටිකක්ම එතකොට අසූචි කියන එක මිනිස්සෙකුට අප්‍රිය අමනාප වෙනකොට කොයි විදිහටද මේ සතෙකුට මේ අසුචිය ප්‍රියමනාප වෙන්නේ ප්‍රියමధుර වෙන්නේ කියන එක. අපි බලන්න ඕන මනුස්ස ජාතිය පහල කරලා තියෙන ඊට අනුරූපව භවයක් සකස් වෙලා තණ්හා උපාදාන ගොඩ නැගිලා ඊට අනුකූලව මේ මනුස්ස ජාතිය පහල වුණේ. එහෙනම් මනුස්ස ජාතිය පහල වෙච්ච තැන අපි දකින්න ඕනේ જાතියට අනුකූලව අසුචිය කියන එක අපි තෝරගන්න ඕන අප්‍රිය අමනාප වෙලා තියෙනවා. හැබැයි අපි හිතමුකෝ අසුචියට ප්‍රිය කරන තිරිසන් જાතියක් කියලා. ඒ තිරිසන් જાතිය තිරිසන් සතාට අසුචිය දැක්කට පස්සේ ප්‍රිය මధుර ස්වභාවයක් මනාප ස්වභාවයක් උපදිනවා. අන මෙතනදී අපිට ගැටලුවක් එනවා එහෙමනම් අසුචියේ තියෙන ධර්මයක් නෙවෙයි තම තමන් විසින් හිතේ හදාගන්න ධර්මයක් කියන තැනට වැටෙනවා හැබැයි මේ මිනිස්සයා හිතේ හදාගෙනවත් මේ අප්‍රිය කියන ස්වභාවය ඒ වගේම අර තිරිසන් සතා ප්‍රියයි කියන ස්වභාවය හිතේ හදාගෙනවත් නෙවෙයි අපි තෝරගන්න ඕන විපාක අනුකූලවම මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අප්‍රිය අමුදුර ස්වභාවය කියන එක ලැබෙන විපාකෙන් ලැබෙන කොටසක් තියෙනවා කවුරුත් හදනව නෙවෙයි අපි මෙහෙම හිතලා බලමුකෝ අපි නුවණක් පහල කරගන්න ඕන මෙතනදී මේ ජාතිය ගැන කතා කරනකොට අද දවසේදී මේ જાතිය පහළ වෙලා තියෙන්නේ අවිද්‍යා තණ්හා කම්මාහාර නිබ්බන්ති ලක්ෂණන් කියන හේතු ධර්මතා ටික ට අනුකූලව තණ්හා උපාදාන ගොඩ නැගිලා අද දවසේදී අපිට මේ જાතියක් පහළ වෙනවා නම් පහළ කරලා තියෙනවා. එතකොට හේතු ප්‍රත්‍ය කියලා අපි කතා කරාට පස්සේ දැන් අතන ප්‍රත්‍ය වෙලා තියෙනවා සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ උපාදාය රූපත්. එහෙම නැත්නම් සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදිච්ච රූපයක් තමයි අපි අසුචියේ විදිහට කතා කළත් දකින්න තියෙන්නේ. හැබැයි අපිට පේනවා එතනදී ප්‍රත්‍ය ධර්මතාව විතරක් අපිට හේතුඵල කතා කරන්න බෑ. අපි නිතරම හේතුප්‍රත්‍ය කියලා කතා කරන්නේ. අපි හේතුඵල කියලා කතා කරාට පස්සේ අපි දකින්න ඕන හේතු කියන එක ඇතුලේ අපිට හේතුප්‍රත්‍ය කියන ධර්මතා දෙකම කතා කරන්නට වෙනවා. එහෙමනම් අපි දකින්නට ඕන හේතු ධර්මතා වර්තමානයේ තුල අවිද්‍යා ආශ්‍රව ditthi ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව තුලින් ගොඩ නැගෙන්නේ ප්‍රඥාව නැමැති ඥානෙ එහෙම නැත්නම් සම්මා දිට්ඨි නුවණ පහළ වෙලා නැත්නම් ඒකාන්ත වශයෙන්ම ඒ විපාක ස්වභාවය අභිභවල එතනින් එහාට අවිද්‍යාව මූලික කරගෙන ආශ්‍රව ධර්මතා යෙදෙන්න පටන් ගන්නවා. ඒ ආශ්‍රව ධර්මයන්ට අනුකූල ඊට පස්සේ නැවත වතාවක් කම්ම සම්භව වෙලා සසර චක්‍රේ එහෙම නැත්නම් සංසාර චක්‍රේට එහෙම නැත්නම් භව ගමනට රූප භව අරූප භව කාම භව කියන භවයට සැඩපහරට ඇදගෙන යනවා. එහෙමනම් අපි නුවණක් පහළ කරගන්නට ඕන යම් අතීත හේතුවක් පදනම් වෙලාමයි මේ මොහොතේදී ප්‍රත්‍ය ලැබෙනකොට මේ පෙනීම ඇහිීම දැනීම කියන ටික සකස් වෙන්නේ. එවනම් හේතු ප්‍රත්‍යයෙන් කොහොම අපි දකින්නට අවශ්‍ය කරනවා ප්‍රඥාව පහල කරගත් සම්මාදිට්ඨි නුවණ තුල පිහිටලා කටයුතු කරන ආර්ය ශ්‍රාවකයෙකුට පවා විපාක වශයෙන් සුඛ දුක් උපේක්ෂා ආදී කොටගත් වේදනාවක් ජනිත වෙනවා. අපි මේකට හොඳම උපමාව ගත්තොතින් බුදුරජාණන් වහන්සේම අපි දන්නවා තුන් මාසයක් බුදුරජාණන් වහන්සේට යවහල් වළඳන්නට සිද්ධ වුණා. ඒක බුදුරජාණන් වහන්සේගේ අකුසල විපාකයක්, පහප විපාකයක්, අපුඤ්ඤාභි සංකාරයක් හේතු කොටගෙන අද දවසේදී භුක්ති විඳින ඵලයක්. ඒ හේතු ධර්මතාවල ඵලයක් වශයෙන් අද ප්‍රත්‍ය ලැබිලා ඒ ඵලෙහි භුක්ති විඳිනවා. එහෙනම් අපි මෙතනදී තෝරගන්න ඕන යවහාල මනුස්ස ජාතියට අනුකූලවම බුදුරජාණන් වහන්සේට ඒක දුක්ඛ විපාකයක් වෙනකොට දුක්ඛ සහගත වේදනාවක් දෙනකොට හැබැයි මේ අවහාල අස්වැයන්ට සුඛ සහගත පුණ්‍ය විපාකයක් වෙනවා. එහෙනම් එකම යවහාල ඒ જાතියට අනුකූලව ඒකේ සුඛ විපාක දුක්ඛ විපාක කියන දෙක වෙනස් වෙලා. අස්වැයට සුඛ විපාකයක් වෙනකොට මිනිස්සයාට ඒක දුක් විපාකයක් වෙලා. එහෙනම් දැන් අපිට මෙතනදී පවා දකින්නට තියෙන විපාක වශයෙන් අපිට හේතු ධර්මතා ගැන කතා කරන්න තියෙනවා. හැබැයි ඒකට අපි කියන්නේ නව හේතු සකස් වෙනවා කියලා අවිද්‍යාව මූලික කරගත්ත දෘෂ්ටියෙන්. ඒ නිසා මේ හේතු ධර්මතා සම්පූර්ණ අයින් කළොත් අපිට කතා කරන්න වෙන්නේ නැහැ අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයේ අව්‍යාකෘත ධර්ම විදිහටම පෙන්නනවා. ඇහැට රූපයක් ගැටිලා පහළ වෙන චක්කු විඥානේ උපේක්ෂා සහගතයි කියලා පෙන්නලා එතනින් එහාට ඒ ආරම්මනේ මනසට ගෙනිච්චට පස්සේ මනසෙන් ධම්ම ගැටිලා මෙතනත් කතා කරන්නේ විපාක අව්‍යාකෘත ස්වභාවයෙන් සුඛ වේදනා දුක් උපේක්ෂා වේදනා ආදී වශයෙන් හඳුන ගන්නවා කියන එක විග්‍රහ කරලා තියෙනවා අපිට එහෙමනම් මේ විපාක වේදනාව සුඛ දුක් උපේක්ෂා කියන එක බුදුරජාණන් වහන්සේ නොඑක් තැන්වල ධර්මානුකූල විග්‍රහ කරලා තියෙනවා. සුව හෝ වේවා දුක්ඛ හෝ වේවා අදුක්ඛම සුව වේවා යම් වේදිතයක් විඳින්නේද එහිත් තිබෙන්නා වූ යථාර්ථය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ විතර කරපු තැන් තියෙනවා. එහෙනම් අපි හොඳ ඥානයක් නුවණක් පහළ කරගන්න වෙනවා මෙතනදී අපිට කොයිම මොහොතකවත් මෙන්න මේ හේතු ප්‍රත්‍ය ගැන කතා කරනකොට අතීත අවිද්‍යා කම්ම තණ්හා ආහාර නිබ්බන්ති ලක්ෂණ තුලින් හේතු යෙදිච්ච විදිහට අද ප්‍රත්‍ය ලැබෙනකොට මෙන්න මේ ඵල උපදිනවා කියන ධර්මය ඉවත් කරන්න බෑ. මේකෙන් හැඟෙන්නේ නැහැ අතීතයේ මෙන්න මේ කර්මයේ කරගත් කෙනෙක් ඉන්නවායි කියලා. අපි කතා කරන්නේ ජාතිය කාගේවත් නෙවෙයි භවය නිසා ජාතිය පහළ වුණා. එතකොට භවයේ කාගේවත් නෙමෙයි උපාදාන නිසා භව වුණා. උපාදානයේ කාගේවත් නෙමෙයි තණ්හා නිසා උපාදාන වුණා කියන ආදි වශයෙන් පටිච්ච සමුප්පන්නව අවිද්‍යාව මූලික කරගත්ත ක්‍රියාවලියක් සිද්ධ වෙන බව අපි නුවණින් දකින්නට ඕන. එහෙමනම් මෙතනදී වැදගත්ම කාරණාවක් තමයි එක විපාක වශයෙන් සුඛ දුක් උපේක්ෂාවන් ජනිත වෙන බව ඊළඟ කාරණාව තමයි ආශ්‍රව ධර්මතා සංයෝජන ධර්මතා කවුරුවත් විහිං හිතේ හදා ගන්නව නොවේ මේ ප්‍රඥා ඇස සම්මා දිට්ඨි ඇස පහළ වුණේ නැත්තම් මුණ ගැහෙන්නෙම පංච උපාදානස්කන්ධයක් මෙන්න මේ පංච උපාදානස්කන්ධය ඇත්ත ඇතිසැටියෙන් දකින නුවණ ඥානයේ ප්‍රඥාව විවරුනේ නැත්තම් අවිද්‍යාව මූලික කරගෙන දෘෂ්ටිගත වෙලා කාම රූප අරූප ආදී වශයෙන් භව ගොඩ නැගීමින් සසර චක්‍රය ක්‍රියාත්මක වෙනවා. එනම් මෙන්න මේ කාරණාවත් මූලික වශයෙන්ම මතක තියාගන්නට වටිනවා කවුරුවත් කෙනකෙනා හිත තුලින් හදන ධර්මතාවයක් නොවන ඒකත් පටිච්ච සමුප්පන්නව අවිද්‍යාව මූලික කරගෙන සිද්ධ වෙන බව නුවණින් දකින්නට වෙනවා. ඒ නිසායි ධර්මයේ අවිද්‍යාව මූල පටිච්ච සමුප්පාද කුසල මූල පටිච්ච සමුප්පාද අව්‍යාකෘත පටිච්ච සමුප්පාද හේතු ප්‍රත්‍ය සම්පයුක්ත අඤ්ඤමාඤ්ඤ ආදී වශයෙන් පටිසමුප්පාද විග්‍රහයන් පෙන්වලා තියෙනවා. ඉදිරි දේශනා තුළින් පටිසමුප්පාදයේ ගැඹුරු කාරණා විග්‍රහ කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැනට අපි මතක තියාගන්නට ඕන මේ ආශ්‍රව ධර්මතා කවුරුවත් හදනව නෙවෙයි. සංයෝජන ධර්මතා කවුරුවත් හදනව නෙවෙයි. එහෙනම් අපි තෝරගන්නට ඕන නිවැරදි දැක්ම එහෙම නැත්නම් සම්මාදිට්ඨි නුවණ පහළ නොවුනා නම් අවිද්‍යාව මූලික කරගෙන ගොඩනැගෙන පංච උපාදානස්කන්ධේම උපාදාන වෙවි කාම ආශ්‍රව භව ආශ්‍රව ditthi ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව විදිහට ආශ්‍රව ධර්මතාවලින් යටපත් වෙවි සසර චක්‍රය සකස් වෙනවා මේකයි මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය කියන එක නුවණින් දකින්නට ඕන එහෙම නැතුව අවිද්‍යාව මූලික වුණොතින් අවිද්‍යාසහගත දැක්ම මූලික වුණොතින් පංච උපාදානස්කන්ධය උපාදාන වෙවි යනවා. විද්‍යාසහගත ඥාන දර්ශනේ පහළ වුණොතින් පටිසම්පාද න්‍යාය ඉන්නෙහාටින් ඉදිරියට සිද්ධ වෙනවා. ඒ විද්‍යාව මූලික කරගෙන ඊට අනුකූලව පංච උපාදානස්කන්ධය ඇත්ත ඇති සැටියෙන් දැකලා කටයුතු කරලා සසර චක්‍රයෙන් එහෙම නැත්නම් අවිද්‍යා ආශ්‍රව තුලින්, ditthi ආශ්‍රව තුලින්, භව ආශ්‍රව, කාම ආශ්‍රවයන්ගෙන් මිදෙන්නට ඥානය නුවණ පහළ වෙනවා. අපිට අද දවසේදී කතා කරන්නට තියෙනවා වැදගත් කාරණාවක් තමයි ග්‍රන්ථනීයන් කියන කාරණාව. සබ්බන් රූපන් ග්‍රන්ථනීයන් කියලා කියනවා. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ ග්‍රන්ථනීය කියන තැන අපි කතා කරනකොට අපිට කතා කරන්නට තියෙනවා අවිජ්ජා කායගන්තිය ව්‍යාපාද කායගන්තිය විචිකිච්ඡා කායගන්තිය ඉදන් සත්‍යාභි නිවේසා කායගන්ති ආදී කොටගත් කායගන්ති පිළිබඳව අපිට කතා කරන්නට සාකච්ඡා කරන්නට තියෙනවා. මෙතනදී මේ කාය ග්‍රන්ථිය කියලා කියන්නේ අපි තෝරගන්න ඕන දැඩි ලෙසම ඇයි මේ කයට බැඳෙන්නේ? එහෙම නැත්නම් ඇයි මේ දැඩි සිට දැඩි ලෙසම බැඳෙන ගාන්ති මොනාද? ගාන්ති කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට තද ලෙස බැඳී පවතිනවා කියන අදහසෙන් අපි ග්‍රන්ථිනීයන් කියලා කියනවා. එතකොට අපි තෝරගන්න ඕන මේ ග්‍රන්ථිනීයන් කියන කාරණා විග්‍රහ කරනකොට කාය ග්‍රන්ථි කියලා කතා කරන්නට හේතුව තමයි මෙන්න මේ රූපය කවම කවදාකවත් බැඳෙන්න හේතු නැහැ. හැබැයි බැඳෙන්න උපකාර කරනවා කියන තැනකින් අපි දකින්න ඕන. අවිද්‍යා සහගත දෘෂ්ටියකින් පරිහරණය කරන තාක්කල් වැරදි දැක්මෙන් පරිහරණය කරන තාක්කල් රූපේ ග්‍රන්ථනීය වෙන බව අපි දකින්න ඕන. එතකොට අවිජ්ජාව කියලා කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාදේ කියලා කියන්නේ දැඩි තරහව. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. එක පැත්තකින් ගත්තොත් මේ සැකයේ කියන කාරණාව විස්තර කරනකොට අද දවසේදී ගොඩක් අපිට කතා කරන්නට තියෙන තැනක් මොකද සැකයේ කියනකොට බුද්ධ ආදී අටතැන් ගැන සැකයේ ගැන අපි විස්තර කරනවා අපි දකින්නට ඕන මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි යම් කෙනෙකුට සැකයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ ධර්මතාවය දැක්කේ නැති නිසා. කවදාකවත් මේ දහම දැකපු කෙනෙක් ලෝකයේ තුල යම් හේතු ධර්මයේ දිල්ල තියෙනවාය. එහෙම නැත්නම් ලෝකයේ තුල යම් ආස්වාදයක් තියෙනවාය. රූපයේ තුලින් අපිට යමක් ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන් කියන පුජ්‍යලත්වයට වැටිලා ඒ තුල විසම කාමයෙන් යුක්තව හතර අපාගත අකුසල් කරමින් ප්‍රාණඝාත කරමින් සොරකම් කරමින් කාම මිත්‍යාචාරයේ යෙදෙමින් කටයුතු කරන්නට යොමු වෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි කෙනෙක් හතර අපාගත අකුසලයකට යෙදෙනවා නම් යෙදෙන්නේ මේ ධර්මයේ දැක්කේ නැති නිසා. එහෙනම් එයාට ධර්මයක් ගැන කිසිම විශ්වාසයක් නැති නිසා ධර්මය ගැන මන අවබෝධයක් නැති නිසා තමයි ප්‍රකෘති ඥානෙ එහෙම නැත්නම් මේ සම්මාදිට්ඨි ඥානෙ පහළ වෙච්ච නැති නිසා අර විකෘති ඥානයකින් යුක්ත විකෘති මනසකින් යුක්තව එයා කටයුතු කරනවා. එනම් මේ සියල්ලම ගැන එයාට සැකේ පහළ වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රകൃතිය මොකද්ද කියලා නුවණින් දැක ගන්නට බැරි වෙච්ච නිසා. අන්න ඒ නිසා තමයි එයා ඒ දස අකුසලයන්හි පවා නිරත වෙන්නේ හතර අපාගත අකුසලයන්හි පවා නිරත වෙන්නේ. අපිට තේරෙනවා සෝවාන් විච්ච ආර්ය ශ්‍රාවකේ හතර අපායේ නිදහස් වෙන්න හේතුවම තමයි එයා මේ දැකපු දැක්ම පිළිබඳ එයාට සැකයක් නැහැ. එයා මේකේ විකෘතිය අයින් කරගෙන ප්‍රකෘති ඥානය පහල කරගෙන සම්මා දිට්ඨි නුවණ පහල කරගත්ත කෙනෙක්. එයාට නැවත කවමදාකවත් කොයිම මොහතකවත් හතර අපායට වැටෙන්නට අකුසල දහමක් සිද්ධ වෙන්නේ නැහැ ප්‍රබලව. මොකද යා මේක ඇත්ත ඇති සැටියෙන් දැකලා තියෙනවා. එහෙනම් අපි ව්‍යාපාද කායගන්ති විචිකිච්ඡා කායගන්ති ඉදං සත්‍යාබිනිවේසා කායගන්තිය කියලා කියන්නේ අපි තෝරගන්නට ඕන මෙන්න මේ විදිහට අපි කියනවා ඉද මේව සත්‍යම් මෝහ මඤ්ඤං කියලා තව පැත්තකින් මේ කාරණාවට දැඩිසේ මෙන්න මේ විදිහට අපි බැඳිලා කටයුතු කරන්නට හේතුවක් තියෙන මේ අපි බැඳිලා කියනකොට කවුරුවත් පුජ්‍යලයේ ඇතුළේ ඉඳලා එළිය රූපයකට බැඳෙනවා කියන තැනින් නෙවෙයි මේ කතා කරන්නේ යම් කිසි කෙනෙක් ලෝභය උපදව ගන්න, ව්‍යාපාදී උපදව ගන්නේ සැකේ උපදව ගන්නෙම පුජ්‍යලත්වයෙන් අරගෙන විඳින්න කෙනෙක් ඉන්නවාය අනේ විඳින කෙනාට බාහිර ලෝකයක් විඳින්න තියෙනවාය කියන තැන ඉඳලා එහෙම නැත්නම් රූපේ ඉඳලා වේදනාව එනවාය රූපේ ඉඳලා සැපේ එනවාය කියන තැන ඉඳලයි දැඩි ලෝභය එහෙම නැත්නම් දැඩි තරහව සැකේ ආදී කරගත්ත කාරණාවන් සකස් වෙන්නේ අපි මෙතනදී එහා සමගම බැඳිච්ච තව කාරණාවක් තියෙනවා. ඕගනීයන් සහ යෝගනීයන් කියන කාරණාව. ඕග කියලා අපි ගතට පස්සේ අපි කතා කරනවා ඕගේ විදිහට අවිද්‍යා ඕග, ditthi ඕග, කාමෝග, භවෝග ආදී කොටගත් ඕග හතරක් කතා කරනවා. එතකොට මේ ඕගයක් කියලා කියන්නේ අපි සංසාර සැඩපහරට එහෙම නැත්නම් ඕගයක් කියලා කියන්නේ අපි සැඩපහරකට. මෙන්න මේ සංසාර සැඩපහරේ අපිව හසු වෙලා ගලාගෙන යන එහෙම නැත්නම් අපිව සසරට ඇදගෙන යන ඕග විදිහට ධර්මයේ අපිට විස්තර කරලා තියෙන්නේ අවිද්‍යාව මූලික කරගෙන තමයි ditthiyෝග කාමෝග භවෝග කියන සියලු ඕගයන් ඇති වෙලා සංසාර සැඩපහරට අපි අහු වෙලා යන්නේ ඒ වගේම අපි තෝරගන්නට ඕන මෙතන පෙන්නන යෝගනීයන් කියලා කාරණාවක්. මේ යෝගනීයන් කියලා කියන්නේ මෙතනක් තියෙන යෝග කියලා කියන්නේ අවිද්‍යා යෝග, ditthi යෝග, කාම යෝග, භව යෝග ආදී වශයෙන් මෙතන යෝග හතරකුත් කතා කරනවා. එතකොට ඕගනීයන් කියලා කිව්වට පස්සේ රූපේ කොයිම මොහොතකවත් ඕගේ වෙන්නේ නැහැ. එහෙනම් අපි තෝරගන්නට ඕන රූපයේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නා අවිද්‍යාසහගත දෘෂ්ටිය තුලින් තමයි අපිට මෙන්න මේ රූපය ඕගනීය ධර්මයක් බවට පත් කරලා දෙන්නේ. අවිද්‍යාව මූලික කරගත්ත මනසකට එහෙම නැත්නම් අවිද්‍යාව මූලික කරගත්ත දෘෂ්ටියකින් තමයි ඕගනීය කරලා දික්ටි කාම භව කියන විදිහට සසර සැඩපහර සකස් කරලා දෙන්නේ. මේ යෝගනීයයි කියන කාරණාවෙන් තව පැත්තකින් ඕගයේ තුල යොදවන බවක් එව නැත්නම් අවිද්‍යාව තුල යොදවන බව දිට්ඨිය තුල යොදවන බව කාමයේ තුල භවයේ තුල අපිව යොදවලා ඇදගෙන යන බවක් තියෙනවා ග්‍රන්ථනීයයි කියලා කියන්නේ මේ ග්‍රන්ථි තුලින් අවිජ්ජා කායගන්ති ව්‍යාපාද කායගන්ති විචිකිච්ඡා කායගන්ති ඉදං සත්‍යාබිනිවේසා කායගන්ති කියන මෙන්න මේ දැඩි බැඳීම තුලින් බන්ධනයේ තුලින් අපි යෝගය කරලා එහෙම නැත්නම් මේ ඕගයට අපිව යෝගනීය කරලා බන්ධනය කරලා ඒ තුල යොදවන බවක් මෙන්න මේ ධර්ම කාරණාව තුලින් අපිට විස්තර කරගන්නට පුළුවන්කමක් තියෙනවා. තව පැත්තකින් ගත්තොත් අවිද්‍යාව කියලා කියන්නේ අවිද්‍යා යෝගී කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පාද න්‍යායිකව ක්‍රියාත්මක වෙන මේ ධර්මතාවය ගැන මන අවබෝධයක් නොමැතිකම මේ ධර්මතාවය පිළිබඳ නොදන්නකම නොදකින්න කමට අපි කියනවා අවිද්‍යාව කියලා. මෙන්න මේ විදිහට අවිද්‍යාව මූලික වුණයින් පස්සේ අපි වැරදි දිට්ඨියකට වැටෙනවා මිච්ඡා දිට්ඨියකට වැටෙනවා මේ සම්මා දිට්ඨි ඥානය අන්ධ වෙලා යනවා අන්න එදා ඉඳලා අපි මොකද්ද කරන්නේ මෙන්න මේ පුජ්‍යලත්වයෙන් යුත්ව ලෝකේ පරිහරණය කරන්න පටන් ගන්නවා මෙන්න මේ අවිද්‍යාසහගත දෘෂ්ටිය මූලික කරගෙන වැරදි දැක්මට වැටුණට පස්සේ ඊට පස්සේ රූපය කියන කාරණාව පරිහරණය කරන සත්වයේ පුජ්‍යලයක් ඉන්නවායි අන්නේ පුජ්‍යලයා තමයි මේ රූපය පරිහරණය කරන්නේ කියන මුලාවකට වැටෙනවා. කොයිතරම් ditthi සහගතයිද කියලා කිව්වොත් අපි අද දවසේදී මේ භෞතිකව කතා කරන රූපය කියන එක එහෙම නැත්නම් මේ රූප කය කියන එක මගේ එකක් කියන හැඟීමකට පවපත් වෙනවා. අපි හිතලා බැලුවොතින් මේ අපි අද දවසේදී ඇස් කන් ආස දිව ශරීර කෙස්ලොම් නියදත් සම්මස්නහර කියලා කතා කරන තැන අපිට ඇහැට ගැටුණු වර්ණ සටහනක් තුලින් දර්ශනීය විච්ච යම් පෙනීම් මාත්‍රයක් මිසක මේ අපිට ඇඟිල්ල දික් කරලා මේ මගේ ඇඟිල්ලේ මේ මගේ අතය මේ මම් පොරෝ මේ මගේ ඇඳුමය මේ මගේ කයට පොරවලා තියෙන මේ මගේ කෙස්සේ මගේ ලොම්ය කියලා ඇඟිල්ල දික් කරලා අපි මේ කතා කරාට අපි පුජ්‍යලත්වයේ ඉඳගෙන අපි මේ කතා කරන්නේ බාහිර වූ සනිදසන වර්ණ සටහන ගැන විතරයි කය කියන එක කවම කවදාකවත් අපිට පුළුවන් කමක් යෙදෙන්නේ නැහැ. සනිදස්සන කරගන්න. කය අනිදස්සනයි නම් සනිදස්සන එකම ධර්මතාවයේ විදිහට අපිට පෙන්වන්නේ වර්ණ සටහන නම් මේ මගේ කෙස්ලොම් නියදස් සම්මස්නහර කියලා දකින හැමතැනම අපි දකින්නේ බාහිර වූ වර්ණ සටහනක් විතරයි. අන්නේ බාහිර වූ වර්ණ සටහන සිහි ගන්නමින් මේ මගේ කයේ මගේ කයේ මේ මගේ කය තුල ඉන්නවාය මම කියලා කෙනෙක් කියන තැන ඉඳලා මේ කය ඇතුලේ ඉඳගෙන යම් කිසි කෙනෙක් එළියේ තියෙන රූප දිහා බලන් ඉන්නවය සද්ද අහන් ඉන්නවය ගන්ධ විඳිනවය ස්පර්ශ විඳිනවය කියන මුලාසහගත දෘෂ්ටියකටපත් වෙනවා අති භයානක වැරදි දෘෂ්ටියක් සසර සැඩපහරට අපි වසු කළා දාන මෙන්න මේ දෘෂ්ටිය මූලික කරගෙන අපි උත්සාහවන්ත වෙනවා එහෙමනම් බාහිරේ එහෙමනම් රූපයක් තියෙනවාය. ඒ රූපය තමයි ඇතුළේ ඉන්න කෙනාට පේන්නේ. අන්න එයා ඒ රූපෙ දිහා බලන් ඉන්නේ. ඒ රූපේ තියෙනවා යම් කිසි සැප වේදනාවක් එහෙම නැත්නම් සැපේ ගෙනල්ලා දෙන කාරණාවක් කියන තැනින්පත් වෙලා ඒ පසුපස හඹාගෙන යනවා. තව තැනකදී යම් කෙනෙක් අපි හිතමුකෝ තෝරගන්නවා රූපය තුල එහෙමනම් සැපයක් නැහැ. මේ ඇතුළේ ඉන්න කෙනා විසින් තමයි මේ සැපේ හදන්නේ. අන්න ඒ කෙනා ඒ සැපේ හදාගන්න එක නවත්තන්න ඕන නතර කරගන්න ඕනි කියලා යනවා නම් අර බාහිර අන්තයෙන් මිදිලා අභ්‍යන්තර අන්තයකටපත් වුණා වෙන්නේ. ඒත් එන්නේ ඇතුලේ පුජ්‍යලයක් ඉඳලා ඒ පුජ්‍යලය හදාගන්න එක නතර කරන්නට ඕන කියන තැනක්. එහෙනම් මෙතනදිමුත් කරන්නේ විපාක වශයෙන් ගොඩනැගෙන හේතුඵල න්‍යායිකව පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන ධර්මතාවයේ ඇත්ත ඇති සැටියෙන් තෝරගන්නේ නැතිව අසඤ්ඤ කරන්නේ එහෙම නැත්නම් එන සංඥාව අමතක කරලා දාන්නට උත්සාහවන්ත වෙන තැනකටපත් කරනවා. ඒ නිසා අපි තෝරගන්නට ඕන මෙන්න මේ දිට්ඨි යෝගය කියන එක අති ගැඹීර කාරණාවක් අපි දැනගන්න ඕනේ තෝරගන්නට ඕනේ. මෙන්න මෙවැනි දිට්ඨියක් දෘෂ්ටියක් යම්කිසි කෙනෙක් ඇති කරගෙන කටයුතු කරන්නට පටන් ගත්තොතින් එයා ඊට පස්සේ හිතනවා එහෙනම් හරි බාහිර රූපෙකුත් තියෙනවය ඒ රූපෙ තිබිලා වේදනාවක් එනවය ඒ වේදනාව ඇතුළේ ඉන්න මම පරිහරණය කරනවයි කියලා පුජ්‍යලාත්වයෙන් අභ්‍යන්තර බාහිරක් පනවගෙන ඔඩ සසඩ සැඩ පහරට අහු වෙනවා තව තැනකදී තව කෙනෙක් එහෙමනම් බාහිර රූපේ ආස්වාද නැහැ. ඒ තුල යම් සැපයක් නැහැ. එහෙනම් මේක ඇතුලේ ඉන්න මම තමයි හදන්නේ. මම විසින් තමයි කරගන්නේ. ඒ නිසා මම මෙන්න මේ හදන එක නවත්තන්න ඕනේයි කියලා විපාක වශයෙන් පටිච්ච සමුප්පන්න න්‍යායිකව ගොඩ නැගෙන මෙන්න මේ ක්‍රියාවලිය එහෙම නැත්නම් ගොඩ නැගෙන සංඥාව ගන්නෙ නැතුව අසංඥ කරගන්නට උත්සාහවන්ත වෙනවා මේ දෙකම අපි දකින්නට ඕන දිට්ටි වශයෙන් එහෙම නැත්නම් අවිද්‍යාව මූලික කරගත්ත අවිද්‍යා ඕග දිට්ටි ඕග වශයෙන් අපි දකින්නට අවශ්‍ය කරනවා මෙන්න මේ දිට්ටි ඕගේ නිසාම අපි තෝරගන්නට ඕන බාහිර සැපයක් තියනවාය කියන අන්තයෙන් අභ්‍යන්තරේ පුජ්‍යලයක් පනවගෙන කටයුතු කරනකොට අපි අහුවෙනවා කාමෝගයට. ඉතින් අපි තෝරගන්න ඕන මෙන්න මේ කාමෝගය තුල අපි කතා කරනකොට එයා කාමෝගයට අහුවෙවි සසර පැවැත්ම තහවුරු කරනවා අනේ මේ රූප තුලින් කොයිතරම් සැපයක් අභ්‍යන්තරේ ඉන්න මට ගන්න පුළුවන්ද භුක්ති විඳින්න පුළුවන්ද කියන මුලාසහගත දෘෂ්ටි ඉඳලා යම් කිසි කෙනෙක් වැටුනොතින් එහෙනම් රූපේ තියෙන එකක් නෙමෙයි හිතෙන් හදාගන්න එකක් කියලා ගත්තොතින් ඊළඟට මොකද්ද වෙන්නේ? ඒත් ඇදගෙන යනවා මොකද්ද රූප භව අරූප භව කියන තැනට ඇදගෙන යනවා මොකද ඇයි? බාහිරේ නෑ ඇතුලේ මගේ හිතේ තියෙනවායි කියන තැනින් මොකද්ද කරන්නේ? කාම භවයේ අතහැරුණට අපිට නොතේරුණාට රූප භව අරූප භව කියන තැනට ඇදගෙන යනවා. මේකේ සංඥා ගන්නෙම නැතුව ඉන්න තැනකට ගියොත් අසඤ්ඤ තලයක පවා උප්පත්තිය ලබන්නට අවශ්‍ය කරන විදිහේ මෙන්න මේ භව රූප භව අරූප භව කාම භව ආදී කොටගත් මේ භවයන් සකස් වෙනවා එහෙනම් නුවණ මෙහෙවල අපි දකින්නට ඕන මේ අවිද්‍යා ඕග කාම ඕග භව ඕග ditthi ඕග කියන තැනට අපිවපත් කරනවා අපි ළඟ තියෙන මෙන්න මේ අවිද්‍යාව මූලික කරගත්ත දැක්ම තුලින් කාය ග්‍රන්ථි තුලින් අවිජ්ජාය කාය ග්‍රන්ථිය එහෙම නැත්නම් දැඩි බැඳීමක් ඇති වෙන්නේත් අපිව මෙන්න මේ විදිහට බන්ධනය කරන්නේත් අපිව දැඩි ලෙස ගැටීමකටපත් කරන්නේත් අපිට කිසි සැකයක් සැක බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහ කිරී සැක පහල කරමින් ධර්මයේ නොදන්නාකම නිසා අපිව හතර අපාගත කරන මෙන්න මේ විදිහේ අකුසල කර්මවල පටලවමින් මේ භව චක්‍රයේ අපිව දුවලා දාන්නට මෙන්න මේ වැරදි සහගත දෘෂ්ටිය උපකාර වෙනවා. මෙතනටම අපි කතා කරන්න ඕන කාරණාවක් තියෙනවා නීවරණීයන් කියන ධර්ම කාරණාව. එතකොට අපි මේවා කතා කරනවා පංච නීවරණ විදිහට. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධත්ත කුක්කුච්ච විචිකිච්ඡ ආදී කොටගත් නීවරණ. ඉතින් මෙතනත් අපි කතා කරන්නේ කාමච්ඡන්දය කැමැත්ත. එතකොට අපි තෝරගන්න ඕන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ආදී කොටගත් මේ පංච නීවරණයන් පවා නිතරම ඇති වෙන්නේ මේ වැරදි සහගත දැක්මෙන් පටිච්ච සමුප්පාද න්‍යාය නොදක රූපය තුල හේතු ධර්මතා යෙදෙනවයි එහෙම නැත්නම් රූපය තුල ආස්වාදයන් යෙදෙනවයි කියන මුලාසහගත දැක්ම නිසා මුලාසහගත දෘෂ්ටිය නිසා මෙන්න මේ මුලාව නිසා අපිව නීවරණයන්ගෙන් යටපත් කරගෙන කාය ග්‍රන්ථි වලින් අපිව බන්ධනය කරගෙන දැඩි විසම ලෝභයෙන් තරහවෙන් සැකයෙන් අපිව මෝහ මඤ්ඤම් කරලා මේ සසර ගමනට ඇදලා ඉවර වෙලා අපි අවිද්‍යාව තුල, දිට්ඨිය තුල, කාමය තුල, භවය තුල අපිව යොදවමින් අපි අවිද්‍යා ඕග තුල, කාමෝග තුල, දිට්ඨියෝග තුල, භවෝග තුල කරකව කරකවා සසර තුල ගමන් කරවන අති භයානක ස්වභාවයක් තියෙනවා මෙන්න මේ රූපේ ඇත්ත අපි ඇති සැටියෙන් දැකගත්තේ නැත්තම්. අපි මේ තාක්කල් සාකච්ඡා කරමින් ආවේ මේ රූප කාණ්ඩය තුල මේ රූපේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට උපකාර වෙන ධර්ම කාරණාවක්. රූපයේ පවතින ඇත්ත ඇති සැටියෙන් දකින්නට අපිට නොහැකි වුණොතින් අපි මොකද්ද කරන්නේ මෙන්න මේ ඕග ධර්මයන්ට අහුවෙමින් කාය ග්‍රන්ථි තුලින් බැඳෙමින් පංච නීවරණයන්ට යටපත් වෙමින් අපි මේ යෝගයේ යොදමින් සසර පැවැත්ම සකස් කරනවා. එහෙමනම් අපි හිතලා බලන්නට ඕන කාරණාවක් තියෙනවා මේ හැමතැනදීම ධර්මයේ කතා කරනකොට ධර්මයේ අපි සාකච්ඡා කරනකොට යම් අයට හිතෙන්නට පුළුවන් නිවන් අවබෝධ කිරීම පිණිස නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස මේතරම් ගැඹුරට අපි ධර්මය අධ්‍යයනය කරන්නට අවශ්‍යද මේතරම් ගැඹුරක් අපි තෝරගන්නට උවමනද කියලා හැබැයි අපි මේකේ තියෙන වචන අල්ලගෙන වචන පදවැල් අල්ලගෙන මේක ගැඹුරුයි ගැඹුරුයි කියලා වචන පද ටික විතරක් මතක තියාගෙන පරිහරණය කළාට ඒකේ ගැඹුරක් ඒ විදිහට දකින්නටවත් පටිච්ච සමුප්පාදේ ගැඹුර මොකක්ද කියලා තෝරගන්නටවත් බෑ. අපි මේ වචන පාවිච්චි කළා එහෙමනම් මේ තරම් ගැඹුරු ධාමයක් තියනවා ගාම්භීරයි කියලා කතා කරලා රූපේ හේතු ධර්මතා යෙදෙන්නෙත් නෑ සංයෝජන ධර්මතා යෙදෙන්නෙත් නෑ ඕග ධර්මතා යෙදෙන්නෙත් නෑ නීවරණ ධර්මතා යෙදෙන්නෙත් නෑ මේ මොකක්වත් යෙදෙන්නේ නෑ මේවා අපි කෙන කෙනාගේ හිත තුළ කෙනකෙනා විසින් සකස් කර කරයි මේ රූපයට බැඳෙන්නේ කියලා ගන්නවා. නැවත ගන්නවා නම් රූපේ පැත්තේ අපි බඳිනවා එහෙම නැත්නම් රූපේ පැත්තේ අපි බැඳෙනවා කියලා මේක වැරදි දෘෂ්ටියක්. මොකද රූපයේ තුල කාටවත් බැඳෙන්නට පුළුවන් කමක් නැහැ කියලා කතා කරලා රූපයේ හේතු ධර්මතා යෙදෙන්නේත් නැහැ කියලා කතා කරලා හිතින් ආශ්‍රව ධර්ම සකස් කර කර රූපයට නැවත බැඳෙනවාය බැඳිලා ඉන්නවාය කියන කාරණාවක් නම් මේ රූපකාණ්ඩේ විස්තර කළා නේ. එතකොට න හේතු අහේතුකම් හේතු විප්පයුත්තං සප්පච්චයන් සංකතං ලෝකියන් රූපී සාසවන් සංයෝජනීයන් ග්‍රන්ථනීයන් ඕගනීයන් යෝගනීයන් නීවරණනීයන් ආදී කොටගෙන අපි කතා කරපු මේ කිසිම කාරණාවකින් පිළිඹු වෙන්නේ නැහැ රූපේ නැති එකක් අපි අපි හිතෙන් හදාගෙන නැවත රූපේ බඳලා තියනවායි කියලා. මොකද අපි හොඳටම දකින්න ඕන රූපේ නැති එකක් හිතෙන් හදාගෙන නැවත රූපේ බඳලා තියෙනවයි කියන තැනකට යනකොට රූපේ බැඳෙන සහ හිතින් හදන පුජ්‍යලයක් පුජ්‍යලත්වයෙන් අපිට විද්‍යාමාන කරගන්න වෙනවා. එහෙනම් අපි හොඳටම දන්නවා මෙන්න මේ වේදනා කියන මට්ටමින් නම් අපිට ලෝකේ හම්බ වෙන්නේ. එහෙම නැත්නම් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක් විඥානං තින්නං සංගති පස්සෝ පසපච්චා වේදනා අපිට මේ දිත්ත කියන ස්වභාවය දර්ශනය කරගන්නට තියෙන ස්පර්ශය නිසා නම් එහෙම නැත්නම් වේදනාව කියන කාරණාව අපිට හම්බෙන ස්පර්ශය නිසා නම් අපිට කියන්නට පුළුවන් කමක් නැහැ මේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික කවුරුන් හෝ විසින් දැනගන්න අය ඒ දැනගෙන කවුරුන් හෝ විසින් හිතෙන් හදාගෙන මෙන්න මේ එළියේ රූපයකට බැඳෙනවයි සද්දයකට බැඳෙනවයි ගන්ධයකට බැඳෙනවයි රසයකට බැඳෙනවයි ස්පර්ශයකට බැඳෙනවයි කියලා ගත්තොත් මේකත් වැරදි සහගත දෘෂ්ටියකට වැටෙනවා ඒ නිසා මේ සංයෝජන ධර්මවත් නීවරණ ධර්මවත් හේතු ධර්මවත් කවුරු හෝ කෙනෙක් හිතෙන් හදලා බාහිර රූපයකට බැඳෙනවා කියන්ට බෑ අපිට බාහිරක් ගැන කතා කරන්නට වෙන්නේ අභ්‍යන්තරයේ පුජ්‍යලයකට සාපේක්ෂව මිසක අපි හොඳට තෝරගන්නට ඕන දකුණු අතයි වම් අතයි එකතු කරලා අප්පුඩියක් ගැහුවතින් මෙන්න මේ අප්පුඩි හඬ කියන එක දකුණු අත ඇතුලේ තිබිලා ආවේ නැත්තම් වම් අත තුල තිබිලා ආවේ නැත්තම් ස්පර්ශය නිසා පෙර නොදෙවීම හටගෙන ස්පර්ශය නිරෝධ වෙනකොට ඉතිරි නැතුවම නිරෝධ වෙච්ච ධර්මයක් නම් අපි කොහොමද අභ්‍යන්තරයේ ඉඳගෙන කෙනෙක් බාහිර දකින්නවයි කියලා ගන්නෙ? එහෙනම් අපි තෝරගන්න ඕනේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන කාරණාව තුල මේ ගොඩ නැගෙන සුඛ දුක් උපේක්ෂා ආදී කොටගත් වේදනාවන් කවුරු හෝ හිතෙන් හදලා බාහිර රූපයකට බැඳෙන අය බන්ධනය කරන අය කියලා ගන්න නම් සුදුසු නෑ වටින්නේ නෑ හැම ගත්තොත් එක නැවතත් වැරදි සහගත දර්ශනයකට වැරදි සහගත දිට්ඨියකට වැටෙනවා මෙතන හොඳට අපි දකින්නට ඕන අවබෝධ කරගන්නට ඕන කාරණාව තමයි මේක කවුරුවත් හදලා බාහිර රූපයේ බැඳලා තියෙනව නෙවෙයි මොකද මෙතන කවුරුවත් නැහැ බාහිර රූපේ ගිහිල්ලා බැඳෙන්න අභ්‍යන්තරී කියලා. මෙතන තියෙන්නේ අවිද්‍යාව එහෙනම් අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව කියන ආශ්‍රව ධර්මතා හිම නැත්තම් අවිද්‍යාව මූලික කරගත්ත න්‍යාය මත ගොඩනැගෙන පංච උපාදානස්කන්ධේ උපාදාන වෙවි සසර පැවැත්ම සකස් වීම. එතකොට කවුද මේ උපාදාන කරන්නේ කියලා ඇහුවොතින් කවුරුවත් උපාදාන කරනවා නෙමෙයි. කවුරුවත් තණ්හා වෙනවා නෙමෙයි. අපි තෝරගන්නට ඕන උපාදාන තණ්හා කියන ටික කවුරුවත් හදනවා නෙවෙයි පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙනවා. නැවත කිව්වොතින් හිතේ හදලා රූපේටම බැඳෙනවා රූපේම බන්ධනීය කරගන්නවා අය කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හාය කියලා. එහෙනම් පෙන්නනවා කෙලින්ම මොකද්ද රූපපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියලා. එහෙනම් අපි හොඳට තෝරගන්න ඕන. රූපේ තිබිලා වේදනාව එනවවත් රූපෙට තණ්හා වෙනවවත් නොවේ. මෙන්න මේ තණ්හාව කියන එක කොහේ ඉපදෙනවද කියලා අපි දැක්කොතින් යන් ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසෙති යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් සකස් වේද මෙන්න මෙතන තණ්හාව උපදිනවා හැබැයි රූපේ නෙමෙයි තණ්හාව උපදින්නේ රූපේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය තියනවායි කියලා ගත්ත වැරදි සහගත දෘෂ්ටිය නිසා පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙනවා මිසක් නීවරණ ධර්ම ගොඩ නැගෙනවා මිසක කවුරුවත් කෙනෙක් හිතෙන් හද හදා බැඳෙනවා කියන කාරණාවට අපිට එන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් මෙතනත් අපි තෝරගන්න ඕන මේ කාය ග්‍රන්ථි වලින් බැඳෙන්නේ රූපෙට නන් නෙවෙයි. අපි තෝරගන්න ඕන මේ කාය ග්‍රන්ථි තුලින් බන්ධනය කරන්නේ එහෙම නැත්නම් අවිජ්ජා කාය ග්‍රන්ථි, ව්‍යාපාද කාය ග්‍රන්ථි, විචිකිච්ඡා කාය ග්‍රන්ථි, ඉදමේ ඒ සත්‍යම් මෝහමඤ්ඤං එහෙම නැත්නම් ඉදම් සත්‍යාබිනිවේසා කියන මෙන්න මේ කාය ග්‍රන්ථි තුලින් බන්ධනය කරලා තියෙන්නේ යොදවලා තියෙන්නේ ඕගේ තුල මිසක අපි තෝරගන්න ඕන අපිව යෝගයේ තුල යෝග කරලා ඕගේට බන්ධනය කළා මිසක අවිද්‍යා ඕගයේ තුල ditthiyෝගයේ තුල කාමෝගයේ තුල භවයෝගයේ තුල තව පැත්තකින් ගත්තොත් අවිද්‍යාව නිසාමයි දිට්ඨියෝග කාමෝග භවෝග තුල අපි යෙදෙන්නේ. එහෙනම් මෙතනදී අපි තෝරගන්නට ඕන වැදගත්ම කාරණාව තමයි කාය ග්‍රන්ථි තුලින් බන්ධනය කරන්නේ රූපේ තුල නෙවෙයි බන්ධනය කළා ගැට ගහන්නේ යෝගයේ තුල යෝගයේ තුල කිව්වේ දිට්ඨිය තුල කාමයේ තුල භවයේ තුල බන්ධනය කරමින් අවිද්‍යා ඕග කාමෝග භවෝග ditthiyෝග තුල සසර සැඩ පහළ තුල අරගෙන යනවා. එහෙනම් අපි හොඳට අධ්‍යයනය කරගන්නට ඕන වැදගත්ම කාරණාව කවුරුවත් මෙන්න මේ අවිද්‍යාව, ditthිය, කාමයේ භවය හිතින් හදහදා හිත තුල සකස් කර කර බාහිර වූ රූපයක යලි බැඳෙනවා කියලා කාටවත් ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද අප්පුඩි හඬ කියන එක අභ්‍යන්තරේවත් බාහිරේවත් නොයි වගේ. මෙන්න මේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික තමයි අපිට ගෝචර ටික පංච උපාදානස්කන්ධය තුලින් මෙන්න මේක අභ්‍යන්තරයටවත් බාහිරයටවත් පනවන්නට බැරි හේතු ප්‍රත්‍යයෙන් උදා වුණු එහෙම නැත්නම් ගොඩ නැගුණු ධර්මතාවයක් කියන එක නුවණින් දැකලා මේ හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන මේ ධර්මතාවයේ තුල අපිට පුජ්‍යලත්වයෙන් ගන්නට හෝ මයින්නට කිසිවක් නැත කවුරුවත් හදන්නේවත් ඉබේ සිද්ධ වෙන්නේවත් වෙන කෙනෙක් හදන්නේවත් නැත මේක පටිච්ච සමුප්පන්නවමයි සිද්ධ වෙන්නේ අවිද්‍යාව මූලික කරගත්තොත් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයක් කුසලය මූලික කරගත්තොත් කුසල මූල පටිච්ච සමුප්පාදයක් විචිකිච්ඡාව මූලික කරගත්තොත් විචිකිච්ඡා මූල පටිච්ච සමුප්පාදයක් මේ ආදී වශයෙන් අපි දකින්නට අවශ්‍ය කරනවා මේ සියල්ල පටිච්ච සමුප්පන්නෝ ගොඩනැගෙන ධර්මයන් මිසක කවුරුවත් හදන එකක් නෙවෙයි කියන එක අපි ප්‍රඥාවෙන්ම තෝරගන්නට ඕන කාරණාවක් මෙතනදී. ඊළඟ කාරණාව තමයි අපි හදාගෙන රූපේම බැඳෙනවා රූපේම බන්ධනය කරනවා රූපේ තුලම බැඳලා තියෙනවා කියන එක මුලාවක් මොකද රූපේම බැඳෙන්නේ කවුද රූපේම බන්ධනය වෙලා ඉන්නේ කවුද මේ රූපේම ග්‍රහණය කරගන්නේ ඉන්නේ කවුද කියලා බැලුවොතින් මේ රූපේ කවුරුවත් ග්‍රහණය කරගෙන නැහැ පුජ්‍යලේ රූපේ කවුරුවත් බැඳිලා නැහැ අභ්‍යන්තරයෙන් කවුරුවත් බැඳිලා නැහැ එහෙනම් අපි ඔන්න කාය ග්‍රන්ථි තුලින් කතා කළා මේ බන්ධනේ කරන්නේ යෝගයේ තුල කියලා. එහෙනම් දැන් තෝරගන්න ඕන අපිව මෙන්න මේ කාය ග්‍රන්ථිය තුලින් යෝගයේ බන්ධනේ කරලා අවිද්‍යාවේ යොදවන්නට, ditthියේ යොදවන්නට, කාමයේ යොදවන්නට, භවයේ යොදවන්නට බැඳීමක් සකස් කරලා ඉවර වෙලා අවිද්‍යාෝග කාමෝග භවෝග තුල පංච නීවරණයන්ගෙන් යටපත් කරගෙන සසර අරගෙන යන චක්‍රයක් තියෙනවා. මෙන්න මේ කාරණාව අපි තා නුවණින් ගැඹුරින් යුක්තව මෙතනදී විමර්ශනය කරලා බලන්නට ඕන. විග්‍රහ කරලා බලන්නට ඕන. එහෙම නැතුව අපි කොයි විදිහට වුණත් මේ රූපකාණ්ඩේ කටපාඩම් කරලා රූපකාණ්ඩේ වචන දරාගෙන අපි මහා ගැඹුරක් ඉගෙන ගත්ත අය අපි හැර මේ ලෝකේ වෙන ධර්මයේ දන්න පිරිසක් නෑය කියන තැනටපත් වුණොත් මේක අති භයානක තත්ත්වයක්. එතකොට මේ ඉද මේව සත්‍යම් මෝහ මඤ්ඤං කියන කාය ග්‍රන්ථිය මෙතනදී අපි තෝරගන්න ඕන මං වගේ එකෙක් නෑ. මන් දන්න තරම වෙන කවුරුවත් දන්නේ නැතේය. මම දරණ එකමයි හරිය කියන මහා මුලාසහගත දෘෂ්ටියක් තුලින් අපි මෙන්න මේ විදිහට මේ වචන ටික පාඩම් කරගෙන නැවත වතාවක් එනවා නම් කෙන කෙනාගේ හිතෙන් හදාගෙන ඒ හිතේ හදාගත්ත කෙනා නැවත වතාවක් රූපේම බැඳෙනවාය රූපේම උපාදානය කරගන්නවාය කියලා මේක මහා මුලාවක් අපි තෝරගන්නට අවශ්‍ය කරනවා අපරියාපන්න භූමිය තුල විග්‍රහ කරනකොට රහතන් වහන්සේලාගේ භූමිය ගැන කතා කරනකොට කතා කරන්නේ රූපායතනයක් ගැන කතා කරන්නේම නැහැ වේදනා සංඥා සංකාර විඥාන කියන ආයතන ටිකත් එද මේ ස්කන්ධ ධර්මතා ටිකත් මන සහ ධම්ම කියන ආයතන දෙකත් පමණයි එතනදී විග්‍රහ කරලා තියෙන්නේ. එහෙනම් අපිට හොඳටම පැහැදිලි වෙනවා ඇත්තටම මේ රූපේ බැඳෙන්න තමා රූපේ පරිහරණය කරන්නවත් යථාර්ථයේ බැරි බව ඒක අපි ඉදිරි දේශනාවලින් විග්‍රහ කරගන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් කොයිම මොහතකවත් රූපේ බැඳෙන්නට රූපේ හේතු නැත්තන් නැවත අපි තෝරගන්නට ඕන ආශ්‍රව වලින් රූපේ නැවත බන්ධනය කරන්නේ රූපේ යොදවන්නේ මෙතන මේ සාසවං කියලා කියන්නේ ආශ්‍රව ධර්මතාවලට රූපේ හිත කරයි කියන එක නෙමෙයි. අපි හොඳට තෝරගන්න ඕන. ආශ්‍රව ධර්මතාවලට රූපය හිත කරයි කියන එක රූපේ තියෙන මොකක් හරි ආශ්‍රව ධර්මතා යෙදෙන්න යමක් කියන එක නෙමෙයි. අපි හොඳට දකින්න ඕන නුවණෙන් දකින්න ඕන මේ හැමතැනම කතා කරන්නේ අවිද්‍යා සහගත දෘෂ්ටිය නිසා මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පන්නව පටිච්ච සමුප්පාදයට අනුකූලව ආශ්‍රව ධර්ම ගොඩනැගෙන විදිහ නීවරණ ධර්ම ගොඩනැගෙන විදිහ සංයෝජන ධර්ම ගොඩනැගෙන විදිහ ඕග ධර්ම යෝග ධර්ම ග්‍රන්ථනීය ධර්ම ගොඩනැගිලා සසර පැවැත්ම තහවුරු කරන ක්‍රමවේදයක් අපි මේ රූපකාණ්ඩයෙන් ධම්මසංගණීපකරණයෙන් උත්සාහවන්ත වෙන්නේ නිතරම අපි හිතන් ඉන්න ස්වභාවයට එහා ගිහිල්ලා යම් දැක්මක් තියෙනවා නම් මේ තුල මෙන්න මේ කාරණාව ප්‍රඥාවෙන් විමර්ශනය කරගෙන මේ ධර්මයේ තියෙන ගැඹුරු කාරණාවන් අපි තෝරගනිමින් බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට පටිච්ච සමුප්පන්න න්‍යායෙන් බහැරව යම් දෘෂ්ටියක් තුල අපි එල්බගෙන ඉන්නවා නම් හිර වෙලා තියෙනවා නම් මෙන්න මේ දෘෂ්ටි ඉවත් කරගෙන උතුම් වූ ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් එතර වෙන්නට අවශ්‍ය කරන යම් හෝ පුංචි හෝ කාරණා ටිකක් ලෝක සත්වයන්ට ලබලා දීමේ අදහස පෙරටු කරගෙන තමයි මේ රූපකාණ්ඩයේ දේශනාවන් මේ විදිහට විග්‍රහ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේදී අපි කතා කළේ ග්‍රන්ථනීයන්, ඕගනීයන්, යෝගනීයන්, නීවරණීයන් කියන ධර්ම කාරණා ටික. එතනදී අපි පැහැදිලිවම පෙන්නවා මෙන්න මේ කාය ග්‍රන්ථි තුලින් දැඩිසේ බන්ධනය කළා තියෙන්නේ රූපය තුල නොවන බව බන්ධනය කළා තියෙන්නේ හිතෙන් හදාගෙන කවුරු හරි කෙනෙක් රූපය තුල නොවන බව ඒ වගේම මේ බන්ධනය තියෙන්නේ යෝගනීය ධර්ම තුල බැඳිලා ඕගේ තුල නීවරණ වලින් යටපත් කළ සසර පැවැත්ම තහවුරු කරන බව අපි විග්‍රහ කරගන්නට යෙදුනා ගැඹුරේ. එනම් මේ මොහොතේ අපි දකින්නට ඕන කල්පනා කරන්නට ඕන එහෙමනම් විශේෂයෙන්ම අවධානය යොමු කරලා නැවත නැවතත් කවුරු හරි කෙනෙක් විසින් මේ ක්‍රියාවලිය කරනවවත් ඉබේ සිද්ධ වෙනවවත් මම විසින් කරනවවත් නොවේ කියන තැනට ඇවිල්ලා පටිච්ච සමුප්පාදයට අනුකූලවම මේක ගලප ගන්නට රූපේ හේතු ධර්මතා සංයෝජන ධර්මතා ඕග ධර්මතා නොයදෙන බව විස්තර කරලා තියෙද්දිමොත් නැවත හිතෙන් හදලා රූපය තුලම බැඳෙනවා කියන දෘෂ්ටිය නිවාරණය කරලා පටිච්ච සමුප්පාදවම මේ ධර්ම කාරණාවන් දකින්නට උපකාරක ධර්මයක් වශයෙන් අද දවසේදී මේ කාරණාවන් ටික අපි ධම්මසංගණීපකරණේ රූපකාණ්ඩය ඇසුරු කරගෙන විග්‍රහ කරගන්නට විස්තර කරගන්නට යෙදුණා. ඒ වගේම හේතු ප්‍රත්‍යයෙන් යෙදෙන ධර්මතා තුල පැහැදිලි කර ගැනීමක් කරගන්නට යෙදුණා. හේතු සහ ප්‍රත්‍ය කියන කාරණා දෙකම එකතු වෙලා මෙන්න මේ හේතුඵල න්‍යායික පටිච්ච සමුප්පාදයේ ගොඩනැගෙන බවත් නැති වුණොත් අපි හේතු සහ මුලින් ඉවත් කළා ඵලය කොහොමද ඇති උනේ ප්‍රත්‍ය ධර්මතා තුලින් විතරක් මේක වෙන්න බෑ එහෙම වුණොතින් නැවත වතාවක් අසඤ්ඤ වෙන පැත්තකට යොමු වන බව අපි සාකච්ඡා කරගන්නට යෙදුණා. එමනම් ඉදිරියේදී නැවත නැවතත් මේ රූපකාණ්‍යයේ දේශනා තුළින් මේ ධර්ම කාරණාවන් ගැඹුරෙන් අපි සාකච්ඡා කරන්නට විමර්ශනය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදී මේ ධර්ම කාරණා තුළින් ඔබට යම් කිසි දෘෂ්ටියක් තුළ පුජ්‍යලත්වයෙන් දරාගෙන හෝ හිර වෙලා හිටියානම් මේක පටිච්ච සමුප්පාදවම දකින්නට අවශ්‍ය කරන නුවණ ඥානයක මාත්‍රයකට මොහතකට හරි පහල කරගන්නට හේතු වුණා නම් උපකාරක වුණා නම් ඒකයි බොහොම වැදගත් වෙන්නේ ප්‍රඥාවන්ත වෙන්නේ කියන කාරණාවත් මතක් කරමින් මේ උත්තරීතර වූ පටිච්ච සමුප්පාද ධර්මය දකින්නට අද දවසේදී මේ ධර්ම දේශනාව තුළින් ඒක රාසි වෙන්නට යෙදුනා වූ පුණ්‍ය කුසල ශක්තිය අපි සෑම සියලු දිනාටම හේතු වේවා උපකාරක වේවා උපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව තුළ අද දවසේදී මේ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ අරගෙන කටයුතු කරනවා පින්වත් පිරිසක් මේ පින්වත් සෑම සියලු දෙනාටමත් උතුම් වූ නිවනෙන් සැනසීම ලැබීම පිණිසම උත්තරීතර ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ තුලින් ජනිත වෙන පුණ්‍ය කුසල ශක්තිය හේතු වේවා උපකාරක ධර්මයක් බවට පත් වේවා සියලු ලෝක සියලු සත්‍යයන්ටත් මෙකී පුණ්‍ය කුසල ශක්තිය ප්‍රඥා පාරමිතාවක් බවටම පත්වේවා ප්‍රඥා පෞරබ් බවටම පත්වේවා සංසාර දුකෙන් ඈතර උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි